ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ පානදුර අරිය වංශය ධර්මායතනාධිකාරී පූජනීය දඹගොල්ලේ පදුමසිරි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රාගත්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 නිබ්බානං පරමං සුඛං තී වාසනාවන්ත ගුණගරුක පින්වතුනි ඔබ සියලුම දෙනා අද සූදානම ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරන්ට දුන ගාථා ධර්මය දේශනා කරලා තිබෙන ස්ථානය අලවුනුවර මේ ගාථාව දේශනා කරන්ට අරමුණු වුණ තැනැත්තා එක් උපාසකේ දේශනා කිරීමට හේතු වුණ කාරණාව බණ කීමට කලින් කුසගින්නේ හිටපු දුගියෙකුට අනුභව කරන්ට ආහාර දීම මේ දේශනාව සිද්ධ කරන්ට හේතු වුණේ 500ක් භික්ෂූන් වහන්සේලා පින්වතුනි ලෞතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ගාථා ධර්මයෙන් ප්‍රකාශ වන සිංහල අදහස සියලුම දෙනාට පළමුවෙන් විස්තර කරලා දෙන්න අදහස් කරන්නේ. jigaccha paramaroga රෝග අතර බලවත් රෝගය බඩගින්න සංඛාර පරමාදුකා ඇතිවන දුක් අතරත බලවත්ම දුක අපි ලබාගෙන තිබෙන්නා වූ ජීවිතය තුළ ඇතිවන්නා වූ දුක ඒතං ඤත්වා යතහ භූතං මේ කාරණා යම් කිසි කෙනෙක් මනවින් දැනගත්තා නම් ඔහු අවබෝධ කරගන්නවා නිබ්බානම් පරම සුඛං නිවන උතුම්ම සැපයක් කියලා. මේ ප්‍රකාශ කරන්තේ දුන අදහසට අනුව සියලුම දෙනාට ධර්මානුශාසනාව සිද්ධ කරනවා. හැම කෙනෙක්ම සංසුන්ව tempatව දේශනා කරන බණ ටික අහන්න. jigaccha paramaroga රෝග අතර බලවත්ම රෝගය බඩගින්න නම් අපේ ජීවිතේ සම්බන්ධව කොච්චරනම් රෝගාබාධ ඇති වෙනවද ඒ ඇතිවන රෝග අතරත ඇසේ රෝග කනේ රෝග නාසයේ රෝග දිවේ කයේ රෝග හිසේ රෝග දත්වල ඇතිවන රෝග අතිසාරය ඉදිමීම කාසය සාසය පිනාසය දෙවිල් උණ උදර රෝග මේ ආදී වශයෙන් සඳහන් කරන්න පුළුවන් වන රෝග දිහා බැලුවහම මේ කිසිදු රෝගයක් හොඳයි කියලා අපට අදහස් කරන්න බෑ. මේ සෑම රෝගයකින්ම අපට දැනෙන්නේ බලවත් වූ පීඩාවක් වේදනාවක්. මේ රෝග අතරට බලවත්ම රෝගය බඩගින්න හැටියට මහා කරුණික ආනන්ද වහන්සේ දේශනා කළා තියෙනවා. ජීවිතේට කොච්චරනම් දුක් ඇති වෙනවද ඒ දුක ඇති වෙන සෑම මොහොතකදීම අපි කියලා හිටින්නේ මේ ඇති වෙන දුක අපට දරා ගන්න බෑ විඳ ගන්න බෑ කියලා සංඛාර පරමා දුක හැබැයි ඇතිවන්නා වූ සියලුම දුක් සංස්කාර ධර්මයාගෙන් හටගත්තා වූ මේ ජීවිතය තුල හටගන්න. මෙන්න මේ සංස්කාර ධර්මයෝ අතරත ඇතිවන්නා වූ දුක දුක අතරේ බලවත් එකක් බවට පත් වෙනවා. තුන් ලෝකේම ධර්මයෙන් සනසාලු සියලුම සත්වයාට අමා සැනසෙල ලබා දුන්නා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං මේ සඳහන් කරන්නා වූ දුක් සියල්ලක්ම හටගන්නේ කොහෙද? අපි ලබාගෙන තිබෙනා වූ මේ ජීවිතය තුළ. ඒ නිසාම සියලුම දුක්ඛයන් අතර බලවත්ම දුක හටගන්නේ මේ සංස්කාර ධර්මයාගෙන් හටගත්තා වූ මේ ජීවිතයේ තුල බව අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒතං ඤත්වා යතහ භූතං මෙන්න මේ ලක්ෂණය අපට මනාව අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබුණොත් දුක්ඛයන්ගෙන් මිදී ලබන උතුම්ම සැපයක් මේ ලෝක ධාතුව තුල තිබෙන බව හැඟෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා ඒ උත්තරීතර සැපය හඳුනලා තිබෙන්නේ නිර්වාණය හැටියට නිබ්බානම් පරමං සුඛං නිවන තමයි උතුම්ම සැපේ කියලා අපට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ සෑම දවසකම උදෑසන අවදි වෙලා මහා කරුණාවෙන් ලෝකයේ දෙස බලනවා අද මම කාටද පිහිට වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේට දකින්ට ලැබුණොත් අසවල් තැනත්තාය අසවල් තැනැත්තිය කියලා. ඒ අය කොතනක හිටියත් මහා කරුණාව ඇති කරගෙන ඒ අය අභියසට ගිහිල්ලා තමන් වහන්සේ අවබෝධ කරගන්ටේ දුන සියලුම ධර්මයෝ අන්තර්ගත වන ආකාරයට ඒ තැනැත්තාට ධර්මය අවබෝධ වෙන ආකාරයට ධර්ම දේශනා සිද්ධ කරනවා ඒ දේශනාවගේ අවසානයේ ඇතැම් වෙලාවට ඒ තැනැත්තා සෝවාන් ඵලයටපත් වෙනවා. එමත් නැත්නම් සකල ක්ලේශ ධර්මයෝ නැති කරගෙන සාන්තෝ නිවන අවබෝධ කරගන්නවා. එදා බුදුරජාණන් වහන්සේ දැක්කේ අසරණ ගොවි මහත්මයෙක්. අසරණ දුගියෙක්. මේ තැනැත්තා වාසය කරන්නේ අලව්නුවර. ධර්මාබෝධේ ලබා ගැනීමට වාසනාව තිබෙන බව දැක්ක බුදුරජාණන් වහන්සේ යොදුම් 12ක් මග ගෙවාගෙන අලව් නුවරට වැඩම කළා. තවත් 500ක් භික්ෂූන් වහන්සේලා සමග අලවුනුවරට වැඩම කරපු බුදුරජාණන් වහන්සේට 500ක් භික්ෂූන් වහන්සේලාට ආදරේ ගෞරවය දක්වමින් අලවුනුවර වාසය කරපු පිරිස සදහවතුන් පූජෝ උපහාර දක්වන්ට ගත්තා බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවරට වැඩම කරපු බව දැනගත් අර දුගියා ගොවි මහත්මයා එමත් නැත්නම් උපාසක මහත්තයා මහත් වූ ආසාවක් ඇති කරගත්තේ මමත් කොහොම හරි බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා මේ තැනැත්තාගේ සිතේ ආසාව ඇති වුණාට බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට යන්න අවකාශය උදා වුණේ නැහැ. ඒකට හේතුව තමන් ආරක්ෂා කරන ගවපත්තියේ එක් ගවයේ නැති වෙලා හිටපු නිසා මේ තරත්තා පළමුවෙන්ම සිද්ධ කරන්තේ දුනේ නැතු උන ගවයාව සොයන එක. ඒ නිසා උදේ වරුවේම මේ ගොනාව සොයන්න ගත්තා. සොයාගන්න බැරි වුණා. බොම වෙහෙසටපත් වෙලා අන්තිමට මේ තැනැත්තා ගොනාව සොයාගෙන ගාල් කරලා මහා කරුණික බුදුරජාණන් වහන්සේව දකින්ට යන්ට ඕන කියන අදහසින් මුවකට සෝදාගෙන මුළු තැන්ගෙට ගිහිල්ලා ආහාරයක් අනුභව කරන්ට තියනවද කියලා බැලුවහම කිසිම දෙයක් අනුභව කරන්ට තිබුණේ නැහැ. ඒ කෙසේ නමුත් මේ තැනැත්තාට ඕන වුණේ බුදුරජාණන් වහන්සේව දකින්ද බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන්න බුදුහාමුදුරෝ දේශනා කරන බණපදයක් අහන්න ජීවිතේ සැපය උදා කරගන්න බඩගින්න කොච්චර වේදනාවක් වුණත් මේ තැනැත්තා ඒ විඳ දරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයට ගමන් කරලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. බුදුහාමුදුරෝ දැනගෙන හිටියා මේ තැනැත්තා ඉන්නේ බඩගින්නේ කියලා. බුදුරජාණන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලා 500 දෙනමටත් දානේ සකස් කරලා උපස්ථාන කරපු පිරිස අතරේ හිටපු එක් උපස්ථායකේ ගෙන්නගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වික්ෂෝන් වහන්සේලා වළඳලා ඉතුරු වුණ දානේ තියනවාද ආහාර තියනවාද අර උපස්ථායකයා දානශාලාවට ගිහිල්ලා බලපුවාම දානේ ඉතුරු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිදින් ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දානේ ඉතුරු වෙලා තියෙනවා. බුදුහාමුදුරුව උපස්ථායකයාට පැහැදිලි කරනවා. මේ කුසගින්නේ ඉන්න දුගියට ඒ ආහාර වලින් කොටසක් අනුභව කරන්ට දෙන්න. උපස්ථායකයා අර දුගියට බොහෝම හොඳට සාත්තු කළා. ආහාර පාන අනුභව කරන්ට දුන්නා. දුගිය බොහොම සන්තෝෂයෙන් කුස පිරෙන්ට ආහාර අනුභව කරලා අනතුරුව බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිදින් එකත් පසක වාඩි වුණා. අලවුනවර වැසියෝ කල්පනා කරනවා මහා කරුණික බුදුරජාණන් වහන්සේ දන් බලඳා අනුමෙවැනි දේශනාව සිද්ධ කරන නිසාම අපි සැදී පැහැදී වාසය කළා. ඒ දේශනා කරන අනුමෙවැනි දේශනාව අහන්න හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව ටිකක් ප්‍රමාද කළා. ඒ ප්‍රමාද කරලා තියෙන්නේ මෙන්න මේ දුගියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට එනකල් කියන වගේ මේ අය දැනගත්තා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව ප්‍රමාද කළා. ඒකට හේතුව උදෑසනින්ම ලෝකයේ දෙස මහා කරුණාවෙන් බලනකොට දැක්කේ මේ දුකියා. දේශනා කරන බණ අහලා ධර්මාබෝධය ලබා ගන්න බව. මේ තැනත්තා එනතුරුම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම නතර කළා. දැන් බුදුරජාණන් වහන්සේට පුළුවන් ධර්ම දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් දුගිය ඇතුළු සියලුම පිරිසට ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනාව අවසානයේදී මේ තනත්තාව ධර්මාභෝතේ ලබාගෙන සෝවාන් ඵලයේ ලබනවා. බොහෝ පිරිසක් මෙලව සැපය පරලෝ සැපයට හේතුකාරක වන වාසනා ගුණේ සලසගත්තා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසීම නතර කරලා නැවත සවැත් නුවරට වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරන 500ක් භික්ෂූන් වහන්සේලා කතා කරන්න ගත්තා. අද මහා පුදුම දෙයක් සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කොච්චර දැකලා තියෙනවද? කොච්චර අහලා තියෙනවද? හැබැයි ඒ කිසිඳු ස්ථානයක සිද්ධ වුණ දෙයක් අද උනේ. බුදුරජාණන් වහන්සේ එක් දුගියෙකුට ඉස්සෙල්ලම්ම ආහාර අනුභව කරන්න දුන්නා. මොකද මෙහෙම සිද්ධ කෙරුවේ? මේ විදියට භික්ෂූන් වහන්සේලා කතා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේට මේක ඇසුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබ වහන්සේලා කුමක් ගැනද කතා කර කර හිටියේ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා දැකලා තියෙනවා. ඒ දේශනා කරන බණ අපි අහලා තියෙනවා. ඒ කිසිදු තැනකදී අපි දැක්කේ නැහැ. පළමුවෙන්ම කෙනෙකුට ආහාර අනුභව කරන්ට සලස්වලා දෙවනුව ධර්ම දේශනා සිද්ධ කරනවා. මෙන්න මේ සිද්ධිය ගැන අපි කතා කෙරුවේ අන්න ඒ මොහොතේ භික්ෂූන් වහන්සේලා 500 නම මුල් කරගෙන අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්ට යුතුන ගාථා ධර්මය දේශනා කරන්ට යුතුනේ jigacchā paramā rogā සංඛාර පරමා දුකා ඒතං ඤත්වා යතහා භූතං නිබ්බානං පරමං සුඛං මහණෙනි මේ ලෝක ධාතුවේ තිබෙනවා බොහෝ රෝග එකක් දෙකක් නෙමෙයි බොහෝ රෝග තිබෙනවා හැබැයි ඒ තිබෙන රෝග අතරේ බලවත්ම රෝගේ තමයි බඩගින්න බන අහන්ට ආපු දුගියා කුසගින්න හිටියේ. ඒ තැනැත්තාගේ කුස පිරුණේ නැත්තම් මම ධර්ම දේශනා කළාට වැඩක් නැහැ. ඒ තැනැත්තාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ ඒකයි මම පළමුවෙන්ම ඒ තැනැත්තාට ආහාර අනුභව කරන්ට සැලසුවේ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. ආහාරය පිළිබඳව ප්‍රභේද කීපයක් තියෙනවා. ඒ ප්‍රභේද අතරත කබලිකාරය, පස්සය, මනෝ සංචේතනාව, විඥානය මෙන්න මේ ප්‍රභේද තුලින් විස්තර වන අදහස බනාන පින්වත් ඔබටත් බන කියන මටත් මුළුමහත් ලෝකයාටමත් මහත් වූ ප්‍රයෝජනයක් වෙනවා කබලිකාරය පින්දු පින්දු කොට අනුභව කරන ලද හොදිවත් මාළු ආදිය පස්සය ඇස්කන් ආදියට රූප ශබ්ද ආදී ස්පර්ශ වීමෙන් ඇතිවෙන වේදනාව මනෝ සංචේතන ආහාරය සිත ප්‍රධාන වීමෙන් තුම් භවයෙහි යම් කිසි තැනක ලබන්නා වූ ප්‍රතිසන්දිය විඥාන ආහාරය යම් කිසි තැනක ප්‍රතිසන්දියක් ලැබුවද එසැනින්ම නාම රූප දෙක හට ගැනීම. රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට පහදලා තියෙනවා. කැඩෙන එක බිඳෙන එක වෙනස් වන ස්වභාවයටපත් වෙනවා නම් යම් කිසි දෙයක් ඒ රූපය කියලා. නාමය හැටියට වේදනා සංඥා සංස්කාර විඥාන ගැනෙන බව දේශනා කළා. ආහාර පිළිබඳව සඳහන් කරන් තේදුන ප්‍රභේද අතරේ පළමුවෙන් කබලිකාරය. මෙන්න මේ කබලිකාරය පිළිබඳවත් නැවත කොටස් කිහිපයකට පැහැදිලි කරනවා. පරිඤ්ඤා පිරිසිඳව දැන ගැනීම මොනා පිළිබඳවද පිරිසිදුව දැනගන්නේ ඥාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා පිළිබඳව ඥාත පරිඥා යනුවෙන් අදහස් කරලා තිබෙන්නේ තමන් ලබා ගන්නා වූ දාණය දැහැමි නොදැහැමි බව තේරුම් කර ගැනීමයි තීරණ පරිඥා. එයින් අදහස් කරන්නේ ආහාරයේ පිළිකුල් ස්වභාවය දැන ගැනීම. හැබැයි මෙතෙන්දි අපි කරුණක් දැනගන්න ඕන. ඒ දැනගත යුතු කරුණ නම් ඇතැම් වෙලාවට අපි ආහාරයක් අනුභව කරනකොට අපි ප්‍රකාශ කරනවා තවත් අයට කියන්ට සලස්වනවා. අනුභව කරන ආහාරය සුළු මොහොතක් ඇතුළත බල්ලෙක් අනුභව කරලා වමනේ දැම්මොත් ඒ අපිරිසිදු දේ හා සමාන බවට පත්වෙන ආකාරය මෙන්න මේ ලක්ෂණය ආහාරය අනුභව කරන විටම සිහිපත් කරන්ට හොඳ නැහැ එහෙම වුණොත් ඒ ආහාරය අපත්‍ය බවට පත්වන්නේ. අපේ සිත තුල හටගන්නවා අකුසල ධර්මය. ඒවා හඳුන්වන්නේ ලෝභය, ద్వේෂය, මෝහය හැටියට. මේ ඇතිවන්නා වූ අකුසල ධර්මය අතරත ද්වේෂ සහගත සිටවිල්ලක් පිළිකුල් ස්වභාවයෙන් ආහාරය අනුභව කරනකොට සිත තුළ හටගන්නේ. ඒ මොනොත් ඒක අකුසල සහගත චිතවිල්ලක්. ඒ හේතු වීමෙන් අපාගත වීමේ ශක්තිය සැරසෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන් බලඳන කුට සිහිපත් කරන්ට ඕන කරන ආකාරයේ පැහැදිලි කළා තියෙනවා. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා දායකව ලබා දෙන සිව්පසේ අනුභව කරන්න. ඒ සිව්පසේ අතරින් එකක් තමයි පින්නපාතය. ලැබෙන්නා වූ ආහාරය වළඳන්නේ මොන වගේ අදහසක් ඇතුවද? මම මේ ආහාරය වළඳන්නේ විනෝදයේ පිණිස නෙවෙයි. ක්‍රීඩා කිරීම පිණිස නෙමෙයි. ශරීරයේ අඩුතෙන් පුරවා ගැනීම පිණිස නෙවෙයි මම මේ ආහාරය වලදන්නේ ශාසන භ්‍රමචර්යාවේ හැතිරිලා ශීලාදී ගුණ ධර්මය සුරක්ෂිත කරගෙන සසර දුකින් මිදීමේ ශක්තිය සලස ගන්න. මෙහෙම සිහිපත් කරන්ත ඕන තැනදී අපි එකපාරටම පිළිකුලක් ගැන කල්පනා කරොත් මෙනෙහි කළොත් එතෙන්දි අපේ සිත අසංසුම් බවට සංසුන්කමෙන් ඈත් වෙන්න ගන්නවා. අසම්බර වෙනවා. එහෙම වුණොත් අපට සිද්ධ වෙන්නේ අකුසල ධර්මයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පැහැදෙන ආකාරයට දේශනා කරලා තිබෙන ආකාරයට තීරණ පරිඥාවෙන් අපි දැනගත යුතු කාරණාව කුමක්ද? අනුභව කරන ලද ආහාරය පැය 4 5 ගියයින් පස්සේ කුස තුලදී සිද්ධවන්නා වූ විපර්යාසයේ දැනීම දැක ගැනීම අන්න එතෙන්දී අපට දකින්ට ලැබෙනවා අවබෝධ කරගන්න ලැබෙනවා අනුභව කරන්ට දුන ආහාරයේ ජීර්ණය වෙනවා. ඒ දිරීමට ලක්වන්නා වූ ආහාරයේ කොටස් ශරීරයට ඇට ගන්නවා. අනවශ්‍ය කොටස් ටික බැහැර වෙනවා. මෙන්න මේ ලක්ෂණය යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන්කමක් තිබෙනවා නම් අන්න එතෙන්දි තමයි මේ ආහාරයේ පවතිනා වූ පිළිකුල් ස්වභාවය හොඳට දැනගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. එතෙන්දී රාගය නැමැති සිතවිල්ලක් හටගන්නේ. ද්වේෂය නැමැති සිතවිල්ලක් හටගන්නේ නැහැ. මෝහය නැමැති සිතවිල්ලක් හටගන්නේ නැහැ. ඒ ඇතුවන්නා වූ යහපත් සිතවිල්ල තමයි කුසල මූලයක් බවට පත්වන්නේ. පහන පරිඤ්ඤා මෙන් අදහස් වන කාරණාව පින්දු පින්දු කොට අනුභව කරන ලද පොදිබත් මාළු ආදිය පිළිබඳව ඇල්මක් නැති කර ගැනීම මෙන්න මෙබඳු ලක්ෂණ යම් කිසි කෙනෙක් ඇති කර ගන්නවා නම් අන්න එතෙන්දි තමයි පින්වතුනි ආහාරය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවේ භික්ෂූන් වහන්සේලාට මහණෙනි කුසගින්නේ ඉන්නවනම් යම් කිසි කෙනෙකුට කොච්චර ධර්ම දේශනා කළත් ඒ තැනැත්තාට ඒ ආන බණපදයකින් ලබන්ට පුළුවන් වන දහම් අවබෝධය ලබන්ට බෑ. ඒ නිසයි ඒ තැනැත්තාට මම පළමුවෙන්ම ආහාර අනුභව කරන්ට සැලැස්සුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනාව භික්ෂූන් වහන්සේලා බොහොම සතුටින් බොහොම ප්‍රීතියෙන් පිළිගත්තා. ආර්යයන් වහන්සේලා කියන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට කරුණාව දක්වන අය නෙමෙයි. මුළු මහත් ලෝකයාටම කරුණාව දක්වන උත්තමයෝ. ඒ නිසාම ධර්මයේ සඳහන් වෙනවා. සාහු දස්සන මරියාණං සාන්නිවාසෝ සදාසුකෝ අදස්සනේන බාලාණං නිච්චමේව සුඛීසියා ආර්යයන් වහන්සේලා දැකීම සැපයක් ආර්යයන් වහන්සේලා සම්බුද්ධ ශාසනයේ වැඩ ඉන්නව 108ක් සෝවාන් ඵලයට පත්වන උත්තමයෝ 12 දෙනෙක් ඉන්නවා. සකෘදාගාමි ඵලයට පත්වෙච්ච උත්තමයෝ 12 දෙනෙක් ඉන්නවා. අනාගාමි ඵලයට පත් වුණ උත්තමයෝ 24 දෙනෙක් ඉන්නවා. රහතන් වහන්සේලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ සුක්ඛ විපක්ෂක සමතයානික යනුවෙන් මේ කොටස් දෙක තුල රහතන් වහන්සේලා ප්‍රභේද වශයෙන් දැක්වෙනවා හය නමක් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය මේ ආදී වශයෙන් මාර්ගස්ත පලස්ත වශයෙන් වැඩි කළ ගත්තාම 108ක් ඉන්න බව අපට මනාව අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මේ ආර්යයන් වහන්සේලාව යම් කිසි කෙනෙක් දකිනවනම් ඒ දැකීම සැපයක්. සාන්නිවාසෝ සදාසුකෝ ඒටත් වඩා සැපයක්. ඒ උත්තමයන්න් වහන්සේලා හා එක්ව කටයුතු කරන්ට ලැබෙනවා නම් අදස්සනේන බාලානන් නිච්ච මේව සුකීසියක් අදස්සනේන බාලානම් අඥානයන්ගේ ඇසුරක් හෝ දැකීමක් ලබනවා නම් ඒක හොඳ නැහැ. ඔවුන්ගේ දැකීමක් ලබන්නටත් හොඳ නැහැ. එක්ව වාසය කිරීමක් ලබන්නටත් හොඳ නැහැ. නිච්චමේව සුඛීසියා එම උනොත් ලබන්නා වූ සැපය මහත් වූ සැපයක් බවට පත් වෙන්නේ. බාල සංගත චාරීහි දීගමත් දාන සෝචති දුක්ඛෝ බාලේහි සංවාසෝ අමිත්තේනේව සබ්බදා ධීරං ච සුඛ සංවාසෝ ඥාතේනංච සමාගමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාල සංගත චාරීහි දීග මද්ධාන සෝචති අඥානයන් දැකීමත් අඥානයන් හා එක්ව කටයුතු කිරීමත් යම් කිසි කෙනෙක් ලබනවා නම් දීකමද්ධාන සෝචති බොහෝ කාලයක් දුක් පිණිස හේතු වෙනවා දුක්ඛෝ බාලේහි සංවාසෝ අමිත්තේනේව සබ්බදා ඒ වගේමයි බාලයන් හා එකට එක්ව වාසය කරනවද ඒක මහත් වූ දුකක් ඒ දුක මෙන්න මේ ආකාරයට පහදලා තියෙන්නේ අමිත්‍රේනේව සම්බදා අමිත්‍රයන් සමග අසත්පුරුෂ සමග එක්ව වාසය කරනවත එයින් ලැබෙන්නා වූ දුකට දීරංච සුඛ සම්වාසෝ ඥාතිනංච සමාගමෝ සත්පුරුෂයන් සමග එක්ව කටයුතු කළොත් ඔවුන්ගේ දර්ශනයේ දකින්ට ලැබුණොත් එයින් ලබන්නා වූ සැපය අතිවිශිෂ්ටයි. ඒ ලැබෙන්නා වූ සැපය වගේම සැපයක් ලබනවා. ඥාතිනංච සමාගමෝ සත්පුරුෂ නෑයන් අතරේ ජීවත් වුණා. දීරංච පඤ්ඤංච බහුසුතංච දෝරයිහ සීලං වතවන්ත මාරියං තන්තාදිසං සප්පුරිසං සුමේදං භජේත නක්කත්ත පතංච චන්දිමා ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ඉන්නව ඇසුරු කරන්ට ඕන පිරිස් දකින්ට ඕන කරන පිරිස් ඒ පිරිස අතරත දීරංච නැනවත් අය ඉන්නවා අපට කොච්චරනම් මෙබඳු අය ඇසුරු කරන්ට ලැබිලා තියෙනවා මේ නැනවත්තු ඇසුරු කරනකොට අපට ලබා දෙන උපදෙස් මොනවාද හොඳ දෙයක් මිස නරක දෙයක් නම් සිද්ධ කරන්නට හොඳ නැහැ. තමාගේ ජීවිතේ දියුණුව මිසක් පිරිහෙන දෙයක් නම් සිද්ධ කරන්නට හොඳ නැහැ. කුරා කුහුඹිය කොටවත් හිංසාවක් පීඩාවක් නොවන්ට ජීවත් වෙන්න ඕනේ. ලබාගත්තා වූ ජීවිතේ උත්තරීතර බව හිතන්ට අවකාශය සලසලා දෙනවා. ඒ අනුව මෙලව සැනසීම ලබා ගන්නට මාර්ගය කියනවා. පරලොව ජීවිතයේ සැපය උදා කරනවා. සංසාර ගමනම සැපවත් කරනවා. මෙන්න මෙබඳු ලක්ෂණ ඇති කරන නැනවත් පිරිස ඉන්නවා. පඤ්ඤංච ප්‍රඥාවන්තය තිනවා බහුසුතංච බහුසුත උන උදවියක් තිනවා දෝරයිහ සීලං වතවන්ත මාරියං සීල වෘත සමාදන්ව ප්‍රතිපත්ති ගරුකව ජීවත් වන පිරිස ඉනවා යම් කිසි කෙනෙක් සිල්වත් නම් කුරා කුඹියෙකුටවත් හිංසාවක් නැහැ. යම් කිසි කෙනෙක් සිල්වත් නම් ඒ තැනත්තාගේ සිත නිරතුරුවම සමාධිගත වෙලා තියෙනවා. ඒ සමාධිගත වුණ මනසින් යමක් ගැන හිතලා සත්‍ය අවබෝධය ලබන්ත පුළුවන් වන ප්‍රඥාව ලබනවා. මෙන්න මේ ප්‍රඥාව ලබන උත්මයෝ ලෝකේ ජීවත් වෙනවා. මේ පිරිස විතරක් නෙමෙයි වත වන්තමාරියන් සාන්ත උන උත්තම ගති ඇති පිරිස ඉන්නවා මෙන්න මේ ගතිගුණ ලක්ෂණ වලින් යුත් ගුණවන්තයාම යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ ගුණවන්තයාම ඇසුරු කරන්න. හරියට බජේත නක්කත්ත පතංච චන්දිමා අහසේ පායන චන්ද්‍රයා සේවනය කරන්න වගේ අහසේ පායන චන්ද්‍රයා කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් ඇති කරන්නේ අහසේ චන්ද්‍රයන් නැගීගෙන ආවද බැසගෙන යන මොහොතේ පටන්ම සියලුම සත්වයාට සෞම්‍ය ආලෝකයක් ලබා දෙනවා. ඒ ආලෝකය පීඩාකාරී කියලා කිසිදු කෙනෙක් හිතන්නේත් නැහැ කියන්නේත් නැහැ. අන්න ඒ වගේ සත්පුරුෂ ආලෝකයක් ජීවිතයේ හැබෑ දැක්මක් ලබා ගන්නට උපකාරී වන්නේම මේ ලෝක ධාතුවේ ජීවත් වන්නා වූ උත්තම පිරිස් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මෙන්න මේ උත්තමයාණන් වහන්සේලාව දකින්න මේ උත්තමයාණන් වහන්සේලාව සේවනය කරන්නේ මේ ශ්‍රේෂ්ඨ උත්තමයෝ දැකීම සැපයක් මේ උත්තමයාණන් වහන්සේලා ඇසුරු කිරීම බොහෝ සැපයක් අන්නේ සැපය අපි ලබා ගත්තොත් අන්න අපට මෙලොව සැනසෙන්න පුළුවන් පරලොව සැනසෙන්න පුළුවන් දෙලොව සැනසීම උදා කරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අපි හැම කෙනාගේම බලාපොරොත්තුව සිල් සමාදන් වුණත් භාවනාවක් කළත් දානයක් දුන්නත් දස පුණ්‍ය ක්‍රියාවට අයිති ඕනෑම පුණ්‍ය ධර්මයක් සිද්ධ කළත් ජාත්‍යයක් ජරාවක් ශෝකයක් දුකක් නැති සදාකාලික සැපය අමා මහ නිවනින් සැනසීම මෙන්න මේ කියන්නා වූ උතුම්ම සැපය සාසාත් කරගන්න පුළුවන් වාසනාව ශක්තිය ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මත්තා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති නමිමිය පරලෝකයේ සියලුම ඥාතීන්ට ගාතාව කියලා පින් අනුමෝදන් කරමු මේ පින් අනුමෝදන් වන සියලුම ඥාතීන් අභව්‍ය ස්ථානයක ඉපද ඇතනම් එයින් අත මිදී සුගති ආත්ම සලස ගනිත්වා අවසානයේදී උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තෙරුවන් සරණ යමින් පංචශීලයේ පිහිටමින් පැයකට ආසන්න කාලයක් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරගන්නා නිවන් දක්නා ජාති දක්වාම නරකාදී ආත්මයක උප්පත්තිය නොලබා දිව්‍ය මනුෂ්‍යාදී සම්පත් උදා කර ගැනීම සඳහා හේතු වාසනා වෙත්වා අවසානයේදී ජාතියක් ජරාවක් ශෝකයක් දුකක් නැති සදාකාලික සැපය අජරාමර සංඛ්‍යාත අමහා මහ නිවනින් සැනසීම සඳහා හේතු වාසනා වෙත්වා කියලා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානදුර අරේ වංශ ධර්මායතන අධිකාරී පූජනීය දඹගොල්ලේ පදුමසිරේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේට දුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට ත්වන් සරණයි